නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යාමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි පිවිතුරු නිවන් මඟ උතුම් දහම් වැඩසටහන තුලින් අපි ඔබට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන තමයි කියලා දෙන්නේ. ඉතින් අපි අද දවසෙත් එහෙනම් කතා කරමු. එතකොට නිවන් මාර්ගය බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ තියෙන මාණික්‍ය 37ක් තමයි කිව්වා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉරිදිපහද පංච ඉන්ද්‍රිය පංච බල සත්බුද්ධංග ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතන මේ තමයි කරුණු 37. එයින් සතර සතිපට්ඨානය කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එයින් කායානුපස්සනාව කියන එක විස්තර කළා භාවනා 14ක් යටතේ සතර සතිපට්ඨාන පොත් වහන්සේගේ විස්තරින්. ඊළඟට වේදනානුපස්සනාව විස්තර කළා. චිත්තානුපස්සනාව විස්තර කළා. ඊළඟට ධම්මානුපස්සනාව තමයි අපි විස්තර කරමින් යන්නේ. ධම්මානුපස්සනා කියන්නේ ධර්මතා. ද යම් යම් ධර්මයන් පිළිබඳව සිහිය පිහිටවන ආකාරයේ ඒ නිවන් නිවන් මාර්ගයේ බවට පත් වෙනවා. සිහිය පිටවන්න තමයි තියෙන්නේ. එතකොට එයින් බුදුරජාණන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේනේ සීමාව දන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා පංච නීවරණ පිළිබඳව සිහිය පිටවීම. ධම්මානුපස්සනාවටයි. පංච උපාදානස්කන්ධය පිළිබඳව සිහිය පිහිටවීම ධම්මානුපස්සනාවට අයිති. ආයතන 6 පිළිබඳව සිහිය පිහිටවීම ධම්මානුපස්සනාවට අයිති. සත්ත්ව බොජ්ජංග පිළිබඳව සිහිය පිහිටවීම ධම්මානුපස්සනාවට අයිති. චතුරාර්ය සත්‍ය පිළිබඳව සිහිය පිහිටවීම ධම්මානුපස්සනාවට අයිති. දැන් දැන් මේ මූලික කායානුපස්සනා භාවනාවලදී දැන් භාවනා ගොඩාක් ඔබ ඉගෙන ගන්න. ඇත්තටම ගත්තොත් එහෙම මේ ධර්ම දේශනා හොඳට කන් යොමක කරගෙන කෙනෙක් අහනවා නම් එයාට ලැබෙන ධර්ම ඥානය සුළුපටු දෙයක් නෙවෙයි. ධර්ම ඥානය කියලා කියන එක පින්වත්නි තමාව සුගතියට ගෙනියන දෙයක්. ඒකනේ ශේක බලයක්. මේ බුද්ධ ශාසනය ආරක්ෂාව ලබන කෙනෙකුගේ තියෙන බලය. දෙව්ලොවට ඔහුව රැගෙන යන බලය. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. සුතේ කියන එක. මේ දහන් දැනුමම. ඊළඟට මේ නාථ කරන ධර්මයක්. බුද්ධ ශාසනය අනාථ වෙන්නේ නැති දෙයක්. පිරිසිදු පහන් සිතින් ශ්‍රද්ධාවන්තයෙකුට ලැබෙන දහම් දැනුම. දහන් දැනුම මුල් කරගෙන කවදාවත් දහන් දැනුම කියන එකෙන් නිරේ ගෙනියන්නේ නැහැ. දහන් දැනුම පාවිච්චි කරන විදිහ වැරදි වුණොත් දහන් දැනුම පිළිබඳව යාගේ දෘෂ්ටිය වැරදුනොත් තමයි නිරේ උපදින්නේ. දහන් දැනුම දහන් දැනුම කියන එක සාමාන්‍ය මහා මාණික්කයක්. මේ කෙලෙස් සහිත මිනිස්සුන්ගේ හිතේ ඇති වෙන නීල මාණික්යක් වගේ එකක්. ඒ නිසා මේ උතුම් ධර්මයේ හොඳට අහන්න ශ්‍රවණය කරන්න. ඒක ඔබට මහත් වූ යහපතක්. ඉතින් මේ ධර්මයේ අහගෙන යනකොට ඔබට දැන් හිතෙන්නේ නැද්ද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ඊළඟට මෙත්තා මෛත්‍රිය, මරණානුස්සතිය ඒ වගේ භාවනා දැන් කියවුන්නේ නැහැ නෙමේ සතිපට්ඨානේ. එතකොට මේ භාවනා සතිපට්ඨානෙට අයිති නැද්ද කියලා. පින්වතුනි, ඒ භාවනා කරනකොට බුද්ධානුස්සතිය, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති ඊළඟට දේවතානුස්සති ඒ භාවනා කරනකොට නීවරණ බැහැර කර කර කරන්න තියෙනවා. ඒ නීවරණ බැහැර කරනකොට ඒ භාවනාවලටත් බාධා වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මේ දුද්දච්ච කුකුච්ච විචිකිච්ඡා. අන්නේ නීවරණ බැහැර කර කර ඒ භාවනාව වඩනකොට ඒක ධම්මානුපස්සනාවට අයිති වෙනවා. හේතුව ඒ ඒ භාවනාවේ යන් නීවරණ කෙලෙහි සිහි පිටවන නිසා. සිහි පිටව පිටවන්නේ බැහැර කරන්නේ. ඒක ධම්මානුපස්සනාවට අයිති ඕනෑම භාවනාවක්. නීවරණ තේරුම් ගැනීම ඊළඟට මේ භාවනාවෙන් ඇති වෙන සමාධිය නැත්නම් ධ්‍යානය ගමු ඒ ධ්‍යානය තුල පංච උපාදානස්කන්ධය විදර්ශනා කරන්න පුළුවන් ඒ ධ්‍යානය තුල පංච උපාදානස්කන්ධයේ දැකීම ධම්මානුපස්සනාවට අයිතියි එතකොට ඒ සාමාන්‍ය ධ්‍යානයක් තුල කොහොමද පංච උපාදානස්කන්ධය දකින්නේ? සමාධියක් තුල කොහොමද පංච උපාදානස්කන්ධය දකින්නේ කියලා අපි ටිකක් ඉගෙන ගන්න කලබල වෙන්න ඕනේ නැහැ. අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු දැන් කොහොමද අද ධම්මානුපස්සනාව ඉගෙන ගන්න භාවනාව අපි මීට කලින් ඉගෙන ගත්ත පංච නීවරණ පිළිබඳව මම කිව්වා ඔබට ප්‍රවේශයක් දෙන්නේ ඒ අමා නිවන් සුවබෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොත සිතට සුව දෙන භාවනා කියන පොත් වහන්සේ සහිත දේශනා කියවන්න ඊළඟට ධර්ම දේශනා නිතර අහන්න එතකොට ඔබගේ ධර්මඥානෙ ගොඩාක් ඔප වෙවි ඔප වෙවි බැබලි බැබලි සමාව සූපත් කරන තැනට ගේනවා. ඔබ යම් වෙලාවක ධර්මයේ ඇහුවොත් යම් වෙලාවක ධර්මයේ ශීකලොත් ඒ වෙලාවේ ඔබ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහි කරන ප්‍රතිපදාවේ. ඒක ආමිෂ පූජාවන් මේක ප්‍රතිපත්ති පූජාව. ධර්මයේ ශ්‍රවණය කරනවා කියන කාමීසේ නෙවෙයි. ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක ප්‍රතිපත්තිය. ධර්ම දේශනාව ආමිෂය නෙවෙයි ඒක ප්‍රතිපත්තිය. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේ දෙවෙනි භාවනාව විදිහට වදාලා මේක ගොඩාක් අය ආශා කරන භාවනාවක්. ඉතින් ගොඩාක් අය මේ සීමාව ඉක්මවා ගිහිලත් විස්තර කරන්න යන එකක් මේක. මේ තමයි පංච උපාදානස්කන්ධය ගැන. ගොඩාක් ගැඹුරින් කියලා කියන්න ගිහිල්ලා තමන්ගේ ඥානෙ පෙන්වන්න ගිහිල්ලා අවසානයේදී ශ්‍රද්ධාවත් නැති කරගන්නවා සමහරු. හේතුව ගැඹුරු ගැඹුරෙන් කියන්න ගිහිල්ලා. පංච උපාදානස්කන්ධයේ නැමැති සියුම් උදාහං ධර්මය එක සමාධියකින් අවබෝධ කරන ධර්මය ඊළඟට බුද්ධ වචනේ මානසිකාර කරන්න තියෙන සිහි කරන්න තියෙන ධර්මය වරද්දාගත්තොත් වෙනදී ඔබට එසේ වෙන්නේ ඔබ ක්‍රමානුකූලව ධර්ම ඉගෙනගෙන යන කෙනෙක්. නිසා අද ඔබට කියලා දෙනවා පංච උපාදානස්කන්ධ භාවනාව කොහොමද කරන්න කියලා. මේ භාවනාව ධම්මානුපස්සනාවට අයිති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණච්ච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානස්කන්ධේසු පින්වත් මහණෙනි ධම්මානුපස්සනාවේ තව භාවනාවක් කියලා දෙන්නම්. ඇයි කලින් කියලා දුන්නේ පංච නීවරණ ගැන භාවනාවනේ. අද තව භාවනාවක් කියලා දෙන්නම්. පංචසු උපාදානස්කන්ධේසු පංච උපාදානස්කන්ධයේ කෙරෙහි කොහොමද ධම්මානුපස්සනා භාවනාව කරන්නේ? පින්වතුනි දැන් පංච උපාදානස්කන්ධය කියලා කියනකොට ඔබට අමුතුයි වගේ හිතුණාට මේක මේ බුද්ධ කාලයේ තිබ්බ එකක් අද කාලේ නැති දෙයක් එහෙම නෙවෙයි. අනුන් තුල තියෙන දෙයක් එහෙම නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ අපි කා තුලක් තියෙන එකක්. ඇයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයමයි දුක කියලා වදාලා. ඒතර අපි දුකෙන් නිදහස්ුනේ නෑ කියලා කියන්නේ. එහෙනම් අපි කා තුලක් තියෙන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් අපි දුකෙන් නිදහස් නොවනා කියන්නේ අපි නිදහස් නොවනේ කොමකින්ද? පංච උපාදානස්කන්ධයෙන්. අපි දුකට වැටෙනවා කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයට වැටෙනවා. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය? බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද මේ පංච උපාදානස්කන්ධ භාවනාව කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු මෙහිලා භික්ෂුව ඉති රූපං මේ තමයි රූපය. දැන් පංච උපාදානස්කන්ධ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඉති රූපං මේ තමයි රූපය. ඉති රූපස්ස සමුදයෝ මේ තමයි රූපේ හට ගැනීම. ඉති රූපස්ස අත්ංගමෝ මේ තමයි රූපේ නැතිවීම අස්තංගමය කියලා හොඳට සිහියෙන් දකිනවා. හොඳට සිහිය පිහිටවනවා. මේන් රූපය, මේන් රූපේ හට ගන්න හැටි, මෙන්න රූපේ නැති යන හැටි. නැත්නම් අස්තංගමය. විස්තර කරලා දෙන්නම්. ඉති වේදනා මේන් වේදනාව මේන් වේදනාව හටගන්න හැටි මෙන්න වේදනාව නැති වෙන හැටි මේන් සංඥාව මෙන්න සංඥාව හටගන්න හැටි මෙන්න සංඥාව නැති වෙන හැටි නැති වෙනවා කියන වචනේ අස්තංගමී කියන වචනේ තමයි හරිම වචනේ ඊළඟට මේ තමයි සංඛාර මේ තමයි සංඛාර හටගන්න හැටි මෙන්න සංඛාර නැති වෙන හැටි මෙන්න විඥානේ මෙන්න විඥානේ හටගන්න හැටි මෙන්න විඥානේ නැති වෙන හැටි. ඉතින් මේ විදිහට ඔන්න මේ විදිහට දකිනවා. දැන් මතක තියාගන්න මේ භාවනාව දැන් ගොඩාක් දුර ඇවිල්ලායි මේ විස්තර කරන්නේ. ආරම්භයේ විස්තර කිසි Tamanට ඕලාරික තියෙන මේ ඇඟේ හුස්ම රැල්ල ගැන. ඊළඟට ඇවිදින මේ ඉරියව් ගැන. ඊළඟට ඇඟේ තියෙන අසුබ කොටස් 32 ඊළඟට ඊටත් එහා ගිය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මා ධාතු. ඊට පස්සේ මේක මැරුණාට පස්සේ මේ මිනිහක් වෙන්න හැටි. ඊට පස්සේ මේ ශරීරයේ මුල් කරගෙන විඳින වේදනා. ඊටත් ඇතුලෙන් ගිහිලා සිත දැන් ධර්මතා. එතනමුත් එහා අවසානයේ බලන්න ඉතුරු වෙන්නේ පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංඛාර විඥාන බුදුරජාණන් වහන්සේ අහන ස්වාමීනි රූපේ කියන්නේ මොකද්ද රූපපතිති කෝ භික්ඛවේ රූපන්ති උච්චති සිඳී බිඳී වෙනසී යනවා කැඩිලා යනවා සීතලෙන් විනාශ වෙනවා සීතලෙන් උණුසුමෙන් මැසි මඳුරුවන්ගෙන් අවැසි සුළං වලින් සිඳිලා බිඳිලා කැඩිලා යනවා. ඒ නිසා තමයි රූපය කියන්නේ. මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවලුත්. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් වල ස්වභාවය තමයි කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යනවා. දැන් අපිට වේදනාව කියන එක තලන්න බෑනේ. සංඥාව කියන එක තලන්න බෑනේ, කුඩු කරන්න බෑනේ. චේතනාව කියන එක තලන්න බෑනේ, කුඩු කරන්න බෑනේ. විඥානය කියන එක කුඩු කරන්න බෑනේ. ඒ මේ පටවි ධාතු මේ ඇඟත් තලන්න පුළුවන්. කුඩු කරන්න පුළුවන්. පටවි ආපෝ තේජෝ ආයෝ වලින් හැදිච්ච මේ රූපය තලන්න පොඩි කරන්න සිඳින්න පුළුවන් මේසි මදුරුවන්ගෙන් මේකේ පැවැත්ම නැති කරලා දාන්න පුළුවන්. ඩෙන්ගු මදුරුවෙක් ආවොත් පොවෙච්චර ඕනේ පුංචි වෛරසයක් ආවොත් ඉවරයි. මේ ඔක්කොම සුණු විසම වෙලා යනවා. ඉතින් ඒ නිසා රූපය කියන්නේ පඨවි කිව්වේ පොළොවට පස් වෙලා යන දේවල්. ආපෝ කිව්වේ වැగిරෙන දේවල් ජලයට ජලයේ දිය වෙන. තේජෝ කිව්වේ උණුහුමට අයිති දේවල්. වායෝ කිව්වේ හුළඟට අයිති දේවල්. මේ ශරීරයේ තියෙන ඔච්චරයි. පඨවි ආපෝ තේජෝ වායෝ. ඊළඟට අපි ඇස්වලින් දකින රූප තියෙනවා. ඒවත් සතර මහා ධාතුන්ගෙන් හටගන්නවා. කනට ඇහෙන හඬක් එනවා. ඒවත් සතර මහා ධාතුන්ගෙන් හටගෙන එන්නේ. ඒකට සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් වලටත් කියනවා රූපය කියලා. ඔන්න රූප. ඒතර වේදනාව කියන්නේ වේදනාව කියලා කියන්නේ දැන් රූපය හටගන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් වලින්. වේදනාව කියන්නේ විඳිනවා කියන එකට. කොමක්ද විඳින්නේ? සැපත් විඳිනවා දුකත් විඳිනවා සැප දුක් රහිත බවත් විඳිනවා ඒ වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා ඒක දැන් වැඩිපුර විස්තර කරන්න ඕනේ වේදනානුපස්සනාව කලින් විස්තර කරලා තියෙන නිසා දෙවිර එක තමයි වේදනාව කියන්නේ දැන් බලන්න හොඳෙන් හොඳට බලන්න කායानुපස්සනාව හොඳට වඩපු කෙනාට රූපය කියලා කියනකොට ආයේ එහාට ලොකු විස්තර ඕනේ දැන්. රූප වේදනා වේදනා කියනකොට වේදනානුපස්සනාව වල්ලා තියෙන කෙනාට ලොකු විස්තර ඕනේ නේද? චිත්තානුපස්සනාව වඩපු කෙනාට සංඥා චේතනා විඥාන කියන කාරණා ගැන වැටහිම වෙනවා. දැක්කද ධම්මානුපස්සනාව අවසානයේට එන්න හේතුව? මේ හතර සතිපට්ඨානේ වරද්දාගත්තොත් නිවන් මාර්ගයෙන් වරද්දා ගන්නවා වෙනවා. එතකොට දැන් තේරෙනවා නේද මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්ට අතිශයින්ම පහසු මඟ සතර සතිපට්ඨානයි බව. එතකොට සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. එතකොට දැන් වේදනා කියන එක තේරෙනවනේ. ඒ වේදනාව ඇහි ස්පර්ශයෙන් හට ගන්නවා, කන ස්පර්ශයෙන් හට ගන්නවා, නාසය ස්පර්ශයෙන් හට ගන්නවා, දිව ස්පර්ශයෙන් හට ගන්නවා, කය ස්පර්ශයෙන් හට ගන්නවා. සංඥා කියන්නේ හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා කියලා කියන එක විස්තර කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ හඳුනා නිල් පාටත් හඳුනා ගන්නවා. කොළ පාටත් හඳුනා ගන්නවා. ඊට පස්සේ එක එක පාට හඳුනා ගන්නවා. පාටවල අපි වෙන වෙනම හඳුනා ගන්න. එහි වගේ එතකොට ඒ හඳුනා ගැනීම අපි අපි ගත්තොත් මේ අම්මා, මේ තාත්තා, මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක්, මේ ගහක්, මේ ගාස, මේ වැලක්, මේ ගඟක් කියලා අපි ඒක හඳුනාගන්නේ. ඒ හඳුනා ගැනීම කියන එක තමයි සංඥාව කියලා කියන්නේ. ඒක ඔච්චර ලොකු විස්තර නැතුම් ආකාර 6කින් විස්තර කරනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, ඊළඟට රස සංඥා, පොට්ටබ්බ සංඥා. ඇහැට එන රූපේ හඳුනා ගන්න. රූප සංඥා. ඒ විදිහට තේරුම් ගන්න ඕන හඳුනා ගැනීම. එතකොට මේ හඳුනා ගැනීම ඇයි වෙන වෙනම තියෙන්නේ? දැන් අපිට රූපයක් කනගාවට ගෙනිච්චට කණෙන් හඳුනා ගන්නෑ රූපේ. ඒ රූපේ ඇහැ ඉස්සරහට ගේන්න ඕනේ. ඒක තමයි ඇහෙන් හඳුනාගන්නේ. අන්න රූප සංඥා. ඊට පස්සේ දැන් අපි කියමු ඉයර්ෆෝන් එකකින් හරි ෆෝන් එකකට මොකට හරි ගහලා ඉයර්ෆෝන් එකකින් සවුන්ඩ් එකක් එනවා. හඳක් එනවා. ඒ හඳ ඇහැ ළඟට තිබ්බා කියලා හඳ එන්නේ නැහැ. ඒකට ඇහෙන් හඳ හඳුනාගන්නේ. ඒක කනට ගහන්න ඕන. ඒකට කනෙන් තමයි ශබ්දේ හඳුනාගන්නේ. ගන්ධ සුවඳක් කනගාව තිබ්බා කියලා හඳුනාගන්නේ. ඒක නාසයෙන් තමයි හඳුනාගන්නේ. අතට හොද්ද ගත්තා කියලා රස දැනෙන්නේ නැහැ. කයට ඒක දැනෙන්නේ නැහැ. ඒක දිවේම ගන්න ඕන. ඒතකොට දිවට තමයි රසය දැනෙන්නේ. හඳුනාගන්නේ ඒකට තමයි දැන් ලුණු ඇති, ලුණු වැඩි හඳුනාගන්න රස සංඥාව. ඒ ලුණු ඇති වැඩි කියනකටත් වැඩිය අපි ඒක හඳුනා ගන්න අපි ගමු මේ මේ ව්‍යංජනේ මෙහෙම එකක් කිරටු එකක් මිරිසටු එකක් හඳුනා ගන්නවා. යන කායට දැනෙන පහස මේක ශීතලක් උණුසුමක් හඳුනා ගන්නවා. එතකොට හඳුනා ගැනීම සංඥාව. සංඛාර කියන්නේ චේතනා. දැන් ස්පර්ශය නිසාමයි හඳුනා ගැනීම එන්නේ. ඇසයි රූපයයි විඥානය එකතු වෙන තැන තමයි රූපය හඳුනාගන්නේ. කනයි ශබ්දයයි විඥානය එකතු වෙන තැන තමයි තැන තමයි ශබ්දය හඳුනාගන්නේ. ඒක ස්පර්ශය නිසා හඳුනා ගැනීම තියෙන්නේ. පස්සපච්චය සංඥා. ස්පර්ශෙන් නිසා. නාසයේ ගඳ සුවඳයි විඥානය එකතු වෙන්නේ නැත්නම් කොහොමද හඳුනාගන්නේ ගන්න එක? දිවයි රසයයි විඥානය එකතු වෙන්නේ නැත්නම් කොහොමද හඳුනාගන්නේ? කයයි පහසයි විඥානය එකතු වෙන. දැන් ඇඟ තිබ්බා කියලා දැන් මෙයා නිදාගෙන ඉන්නවා. එතකොට එයාගේ ඇඟ මෙහෙම කවුරු හරි අත ගැවුවොත් එයාට දැනෙන්නේ නැහැ. ඒක කයක් තියෙනවා පහසක් තියෙනවා. අයිට අදාළ විඥානය ඇති වුන්නේ නැහැ. ඒකයි දැනුන්නේ නැත්තේ. ඒ තුනම එකතු වෙච්ච තැන දැනෙනවා. ඒකෝර හඳුනා ගන්න කවුරු හරි ඔන්න මං ගෙන්ගට හත තිබ්බා. කවුරු හරි මට කතා කරලා දැන් නිදාගෙන ඉන්නවා. කනක් තියෙනවා. කවුරු හරි කියලා කතා කරනවා. ඇහෙන්නේ නැහැ යාට. එයා නිදි. හේතුව කනක් තියෙනවා, ශබ්දයක් තියෙනවා. ඇයි යාට ඇහුන්නේ නැත්තේ විඥානය එතන හටගත්තේ නැහැ. ඔන්න විඥානය හටගත්ත ගමන් තමයි දඩස්පිරාල නැගිටින්නේ. ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ තුනම එකතු වෙන්න ඕන හඳුනා ගැනීම පිණිස. ඊළඟට රූප වේදනා සංඥා සංඛාර සංඛාර කියලා කියන්නේ සංඛාර කියලා කියන්නේ චේතනාවට ඇහැයි රූපයයි විඥානය එකතු වුණාට පස්සේ එතන චේතනා ඇති වෙනවා දැන් බලන්න රූප ගැන අපිට චේතනා ඇති වෙනවා ඒක කියන්නේ රූප සංචේතන ශබ්ද ගැන චේතනා ඇති වෙනවා ශබ්ද සංචේතන ගන්ධ සුවඳ ගැන චේතනා ඇති වෙනවා. ගන්ධ සංචේතන. රසය ගැන චේතනා ඇති වෙනවා. රස සංචේතන. පහස ගැන චේතනා ඇති වෙනවා. පොට්ටබ්බ සංචේතන. සිතවිලි ගැන චේතනා ඇති වෙනවා. ඒකට කියනවා ධම්ම සංචේතන. දැන් අපිට අපි කියමුකෝ නිවනක් කියන එකක් අපි ඇහෙන් දැකපු එකක්වත් එහෙම කතාවන්නේ නිවන කියන එක අපි කනින් අහපු යම් ධර්මයක් සිටිවිල්ලක් ඔස්සේ අපි හිතනවා. භාවනා අරමුණක් වුණත් ඒවා ධම්ම සංචේතන. ධම්ම සංචේතන. එතකොට මේ චේතනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඇහි රූපේ විඥානය එකතු වුණොත් තමයි ඒ රූපය ගැන චේතනාවල් එන්නේ. කනයි ශබ්දයේ විඥාන එකතු වුණොත් තමයි චේතනාවල් ඇති වෙන්නේ. නාසය ගඳ සොඳ විඥාන එකතු වුණොත් තමයි චේතනාවල් ඇති වෙන්නේ. ස්පර්ශය නිසා චේතනාව සංඛාර. චෛමී භික්කවේ සංඛාර චේතනා කාය කියලා තමයි සංඛාර කියන වචනේ විස්තර කරන්නේ. පින්වත් මහණෙනි චේතනාවල් හයක් තියෙනවා. ඒක තමයි මේ සංස්කාර කියන්නේ. රූප සංචේතන, ශබ්ද සංචේතන ආදි වශයෙන්. විඥානය කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ විජානාති තිකෝ භික්ඛවේ විඥානಂತಿ උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන අදහසින් තමයි විඥානය කියලා කියන්නේ. කො මොකද්ද විශේෂයෙන් දැනගන්නේ? තිත්තත් දැනගන්නවා. ඇඹුලුත් දැනගන්නවා. විශේෂයෙන් දැනගන්නවා. දැන් මෙහෙමයි. දිවේ කෘත්‍ය තමයි රස දැනගන්න එක. ඒක තමයි රස සංඥා. විඥානය කියන්නේ ඒ දැනගන්න රසයම මේක තිත්තයි මේක ඇඹුල් මේක ලුණු කියලා වෙන් වෙන් කරගන්නවා විශේෂයෙන් දැනගන්නවා පැහැදිලිද ඒ විඥානෙත් හය ආකාරයකට විස්තර කරන්න පුළුවන් ඇහෙන් දැනගන්නේ රූප විතරයි ශබ්ද නෙවෙයි එතකොට සියල්ල අතරින් රූප වෙන් කළා රූපම දැහෙන් දැනගන්න නිසා ඇහැට කියනවා ඇහි ඇති ඒ ඇහෙන් රූප දැනගන්නා ස්වභාවයද කියනවා විඥාණය ඇහක් තියෙනවා රූපයක් තියෙනවා එතකොට ඇහෙන් රූපය දැනගන්න ස්වභාවයද කියනවා ඇසේ විඥාණය එතකොට ඒ ඒ ඒ පරිසරයෙන් වෙනම හඬ දැනගන්නවා. ඒක ඇහෙන් නෙවෙයි කරන්නේ. ඒ හඬ විශේෂයෙන් දැනගන්නේ කනේ. අනේ වෙනේ වෙනම අර රූප වලින් හඬ වෙනම ගන්න එකට කියනවා වෙනම දැනගන්න එකට කියනවා කනේ විඥාණය. හට ගන්න තැන අනුව තමයි නම වෙනස් වෙන්නේ. නමුත් මේ විඥානේ කෘත්‍යය තමයි දැනගන්න එක. ඒතකොට මේ පරිසරයෙන් හඬ රූප නැතුව ගඳ සුවඳ මොකද්ද කියලා නහයින් දැනගන්නවා. ඒක නාසී විඥානයි. ඒතර රසය වෙනම දැනගන්නවා. ඒක දිවේ විඥානයි. ඒක ASCII කයට දැනෙන පහස, සීතල, උණුසුම ඒවා දැනෙනවා. ඒවා දැනගන්න එක කයේ විඥානය. මනසින් ඒක ASCII මේවා මෙහෙම වෙන්න ඇති වෙන සිතිවිලි සමුදාය. සිතෙන් සිතිවිලි දැනගන්නවා. මනෝ විඥානය. විඥානය කියන්නේ දැනගන්නවා විශේෂයෙන්. හැබැයි තැන අනුව නව වෙනස්. උදාහරණයක් ගත්තොත් ගින්දරක් ගන්නකෝ භාග්‍යතුන් වහන්සේ වදාලා ගින්දර ගොම දාලා පත්තු කරනවට කියනවා ගොම ගින්දර. දර දාලා පත්තු කරනවට කියනවා දර ගින්දර. පිදුරු දාලා පත්තු කරනවට කියනවා පිදුරු ගින්දර. ඊට පස්සේ මේ විදිහට දර අර ගින්දර ඇවිලෙන මූලද්‍රව්‍ය අනුව නම වෙනස් වෙනවා. නමුත් තේජෝ ධාතුව ගින්දර ගින්දරමයි. මේ වගේ තමයි විඥානය කියන එකේ ස්වභාවය තමයි විශේෂයෙන් දැනගන්න එක. නමුත් ඇහෙන් දැනගන්නකොට ඒකට කියනවා ඇහි විඥානය. කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනසේ විඥානය. ඔන්න පංච උපාදානස්කන්ධ භාවනා කරන්න ඕන මූලික කාරණාව ඇහුවා පළවෙනි වචනේ ත්‍රිූපං කියන තැන. මේ තමයි පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එතකොට මේකෙත් තියෙනවානේ පංච උපාදානස්කන්ධ කියලා වචනයක් තියෙනවා. පංච කියන්නේ පහ. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එතකොට උපාදාන කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට බැඳිලා ඉන්නවා. ඒ කෙරෙහි ආශාව තියෙනවා. උපාදානයේ තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට බැඳිච්ච නිසා උපාදාන කියලා කියනවා. එහිකෙන්ට බැඳිලා නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ විඥාන කියන පහට බැඳිලා නැත්නම් උපාදාන කියන වචනේ නැහැ. එහෙනම් පංචස්කන්ධ. එහෙනම් පංචස්කන්ධ කියන වචනේ භාවිත වෙන්නේ කාටද? රහතන් වහන්සේලාට. රහත් නොවුන කෙනෙකුට පංචස්කන්ධය කියන වචනේ ධර්මානුකූලව පාවිච්චි කරන්න බෑ. නමුත් පැරණි මිනිස්සු ගොඩක් ඔය නවයසක හාමුදුරුවරු පැරණි මිනිස්සු ඊළඟට ගොඩක් ඔය උගත්තු ගොඩක් කතා කරනකොට මේ පංචස්කන්ධය කියලා කතා කරනවා ඒක සමාජ වහරක් වෙලා නමුත් අවබෝධය කරා ධර්මයේ විමසද්දී සාමාන්‍යයෙන් රහත් නොවන කෙනෙකුට පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කරන්නේ ඇයි ඔහුට උපාදාන තියෙනවා රහත් නොවන කෙනාට ඒ නිසා පංච උපාදානස්කන්ධ. ස්කන්ධ කියන වචනෙටත් අර්ථයක් තියෙනවා. දැන් ඔන පංච කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔන පහ තේරුවා. උපාදාන කියන්නේ බැඳිලා ගියා. තෘෂ්ණාවෙන් ඇලීමෙන් බැඳිලා ගියා. ඔන උපාදාන කියන වචනේ තේරුවා. ස්කන්ධ. ස්කන්ධ කියලා කියන්නේ කාලය හා අවකාශය අතර පැවැත්ම. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකට අපි බැඳෙනවා ආකාර 11කින්. ඒක තමයි ආකාර 11කින් බැඳෙනවා කියන එක කෙටි කරපු වචනේ තමයි ස්කන්ධ. ඒ ඒ ඒ බැඳිලා යන අරමුණු නිමිති 11ක් ස්ථාන 11ක් ආකාර 11ක් තියෙනවා. ඒ මොකද්ද? අතීත අනාගත වර්තමාන ඊළඟට ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ 11යි ඒක කොහොමද තේරුම් ගන්නේ අතීත කියන්නේ අතීතං නිරුද්ධං විපරිණතං අතීතයට ගිහිල්ලා නිරුද්ධ වෙලා වෙනස් වෙච්ච අනාගතය කියන්නේ අජහතං අපහතු භූතං හටගනත් නෑ පහළ වෙලත් නෑ වර්තමාන කියන්නේ ජාතම් පහතු බුතං. හටගෙන පහළ වෙලා තියෙනවා. එතකොට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය 아무තෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. ආධ්‍යාත්මික බාහිර. ඒ කියන්නේ තමා තුල පවතින ඊළඟට බාහිර. ගොරෝසු ස්වභාවයෙන් පවතින, සියුම් ස්වභාවයෙන් පවතින, හීන ස්වභාවයෙන් පවතින, ප්‍රනීත ස්වභාවයෙන් පවතින, දුර පවතින, ළඟ පවතින. ඔන්න 11. දැන් ආයෙත් විස්තර කරන්නම්. ඒ තමයි යම් රූපයක් තියෙනවා. අපි පුංචි කාලේ රූපයක් ශ්‍රී කරනවා. ඒකට ඒ රූපේ අතීතේ කන්නේ. ඔන්න අතීතේ එකක්. අපි අනාගතේ මෙහෙමයි කියලා ශ්‍රී කරනවා. ඒකට ඒ රූපේ අනාගතේ එකක්. දැන් පවතින රූප ගැන අපි හිත වැඩ කරනවා. මේක වර්තමාන රූප. ඔන්න කාල තුනක්. තමාගේයි සලකන දෙයක් ගැන හිතනවා. ඒකේ තමාගේ රූප. අනුන්ගේ දේවල් ගැන හිතනවා. අනුන් බාහිර රූප. ඊළඟට ගොරෝසු දේවල් හිතනවා. මේ අපිට පේන දැනෙන අල්ලන්න පුළුවන් ගොරෝසු රූප. ශියුන් දේවල් ගැන හිතනවා. අපි කියන්නේ දිව්‍ය රූප. ඒ වගේ දේවල්. ඊට පස්සේ ශියුම් ලෝකවල ස්වභාවය. ශියුම් ධර්මතා. තවත් විස්තර කරන්නම්. ඊට පස්සේ ගොරෝසු සියුම් හීන. හීන කියන්නේ පහත් වූ දේවල්. ප්‍රණීත කියන්නේ ප්‍රණීත උතුම් දේවල්. දැන් අපි රූප අතර වුණත් බුදුරජාණන් වහන්සේ සෑය බෝධිය විහෙර උතුම් සත්පුරුෂයෝ ඒ අපිට රූප අතර උතුම් ශ්‍රේෂ්ඨ ප්‍රණීතයි. ඒකස කාමක දේවල් බලනවා. ඒක රූප අතර හීනයි. දෙවියන්ගේ රූපේ ප්‍රණීතයි. මිනිසුන්ගේ රූපේ හීනයි. භාවනාතර කාම අරමුණු සිටීම හීනයි. මෛත්‍රී භාවනා වගේ සිටිවිලි සිටීම ප්‍රණීතයි. හීන ප්‍රණීත. දුර ළඟ දුර දේවල් ගැන හිතනවා. ළඟ දේවල් ගැන හිතනවා. ළඟ දුර තියෙන රූප ළඟ තියෙන රූප. ඒකට අපිට රූප උපාදාන ස්කන්ධේ හටගන්න මුල් වෙනවා අතීතයේ දෙයක්, අනාගතයේ දෙයක්, වර්තමානයේ දෙයක්. ඒක තමාගේ දෙයක්, බාහිර දෙයක්, ගුරුසු දෙයක්, සිවුන් දෙයක්, හීන දෙයක්, ප්‍රණීත දෙයක්, දුර දෙයක්, ළඟ දෙයක්. ඔය 11න් එකක තමයි අනිවාර්යෙන් අපේ හිත පිහිටන්නේ. දැන් අපි ওই විදිහට රූප වේදනා වේදනාවත් ඒ වගේ අතීතේ වේදනා අනාගතේ වේදනා වර්තමානයේ වේදනා දුර වේදනා ළඟ වේදනා රූපය කියන එක තේරුම් ගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේක. එතකොට අපි දැන් හිතේ හිතන වේදනා සංඥා හඳුනා ගැනීමුත් ඒ වගේ සංකාරات ඒ වගේ විඤ්ඤාණ. අපි දැන් වෙන රටක දේවල් හිත හිතා ඉන්නවා. අපි කියමු ඇමරිකාවේ විස්තර ටිකක් අපි මේ. එතකොට දුර තියෙන සංස්කාර. බාහිර සංස්කාර. ඕලාරික සංස්කාර, ගොරෝසු සංස්කාර. ඊළඟට අතීතයේ දෙයක් වෙන්න පුළුවන්, වර්තමාන දෙයක් වෙන්න පුළුවන්, අනාගතයේ දෙයක් වෙන්න පුළුවන්. තුත අතීත අනාගත වර්තමාන කියන කාලයත් ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ කියන අවකාශය අතර තියෙන පැවැත්මක් තියෙනවා රූපේ. මේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය අනිවාර්යයෙන්ම හටගන්නේ කෝ අතීතයේ අරමුණක් අරඹය. එක්කෝ වර්තමාන දෙයක්, එක්කෝ අනාගත දෙයක්. එක්කෝ තමාගේ යයි සලකන කරුණක් මුල් කරගෙන, එහෙම නැත්නම් බාහිර දෙයක් මුල් කරගෙන, එක්කෝ ගොරෝසු දෙයක් මුල් කරගෙන, එක්කෝ සියුම් දෙයක් මුල්. තමන් ඉන්න ස්වභාවෙත් එක තමයි තේරෙන්නේ. දැන් නිරිසතාට ඒ නිරිසතාගේ කය නීචයි, හීනයි, මනසකයි ප්‍රණීතයි. අපි මිනිසුන්ට මනසකය හීනයි, දිව්‍යකය ප්‍රණීතයි. අරමුණු හිතිල්ලත් ඒ වගේ. කාම අරමුණු හීනයි, භාවනා අරමුණු ප්‍රණීතයි. ඒ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පංච උපාදානස්කන්ධයේ ආකාර 11ක පවතිනවා. ආන එකට තමයි ස්කන්ධ ඒ ආකාර 11කින් මේ පංච උපාස්කන්ධය හට ගන්නවා. ඒකට කියනවා ස්කන්ධ. පංච උපාදානස්කන්ධ. ඒකට තමයි මේ මේවා තේරුම් ගන්න භාවනාවට හුරුකරනද හිත ඒ තුල සමාධිමත් වෙන්න තමයි ලොකු ස්වාමීන් වහන්සේ හරියට භාවනාව පුරුදු කළා. අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? ඒ සියලු රූප හේතු නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති යන්නේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ කිසිවක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. අනාගතයේ හට නොගත්තා වූ සියලු රූප හේතු නිසා හටගන්නා හේන් හේතු නැතිවීමෙන් නැති යනෙහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කිසිවක් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ හටගෙන තිබෙන සියලු රූප හේතුන් නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති යනෙහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගේයි ශලකන සියලු රූප හේතු නිසා හට ගන්නා හේන් හේතු නැතිවීමෙන් නැති යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනුංගේයයි සලකන යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතු නිසා හට ගන්නා හේන් හේතු නැතිවීමෙන් නැති යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගොරෝසු ස්වභාවයෙන් පවතින සියලු රූප හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති යන්නේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ කිසිවක් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ස්වභාවයෙන් පවතින සියලු රූප හේතු නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති වී යන්නේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ හීන ස්වභාවයෙන් පවතින යම් රූපයක් වේද ඒ සියලු රූප හේතු නිසා හටගත්තේ හේතු නිසා නැතිවීමෙන් නැති යනෙහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ප්‍රණීතයයි සලකන යන් රූපයක් වේද ඒ සියලු රූප හේතු නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති යනෙහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ප්‍රණීත ස්වභාවයෙන් පවතින යන් රූපයක් වේද ඒ සියලු රූප හේතු නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දුර පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතු නිසා හටගත්තේන් හේතු නැතිවීමෙන් නැති යන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ දුර පවතින සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ළඟ පවතින යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති යනෙහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ළඟ පවතින සීල් රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ විදිහට ලොකු සාමින්හන්සේ මේ භාවනාව පුරුදු කෙරෙව්වා ඒ ඒ පුරුදු කරන්න හේතුව ඒ වචන තුල හිත එකඟ වෙනවා මේ පංච උපාදාන ස්කන්ධයේ ආකාර 11කට විදර්ශනා කරන්න හිත හුරු වෙනවා එතකොට මේ මේ භාවනාවෙන් අපි ගොඩාක් ප්‍රයෝජන ගන්න හිත එකඟ වුණ තැන. ඒතර මුලින්ම මෙයාට මේ රූපේ මොකද්ද වේදනාව මොකද්ද සංඥා මොකද්ද සංකාර මොකද්ද විඥාන මොකද්ද කියලා එකපාරම රූප කිව්ව ගමන් තේරෙන්නේ නැහැ මේක. විඥාන කිව්ව ගමන් තේරෙන්නේ නැහැ. නමුත් මේක කරන්න දෙපෑ අපි. රූපේ කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න සතිපට්ඨානෙ වඩන්න දෙපෑ. දැන් මේ සතිපට්ඨානේ ධම්මානුපස්සනාවනේ පංච පාස්කන්ධ භාවනාව තියෙන්නේ. ඒ කියන්නේ හිත වැඩිලානේ. බුදුරජාණන් වහන්සේ වදාළ සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති. සමාධිය වඩන්න සමාධිමත් හිතට ඇත්ත පේනවා කියනවා. ඒ මොකද්ද ඒ සමාධිමත් හිතට පේන ඇත්ත? මේ පංච උපාදානස්කන්ධේ හටගන්නේ හැටිත් නැති වෙන හැටි. එහෙනම් මේවා අපිට තේරෙන්නේ නැහැ කියලා අත්හරින්න එපා. අනේ ජීවිතේට කොහොම හරි මේ භාවනාව කරගන්න. මේ 11 ආකාරයකට පංච ප්‍රාණස්කන්ධය සීකරන එක. විදර්ශනා කරන එක භාවනා විදියට. මූලික විදියට සමතේ විදියට වැඩි. නමුත් හිත එකඟ වෙනකොට මේක යථාර්ථය තේරෙන්න ගන්නවා. හිතට හුරු කරගන්න මේක. නොහුරු දේවල්. ඉතින් නොහුරු දේවල් අනේ මේවා තේරෙන්නේ නැහැ කියලා අතෑරියෝ කවදාවත් තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැහැ කියලා අතෑරියොත් එහෙම කවදාවත් තේරෙන්නේ ඒ නිසා පොඩ්ඩක් කොල්ලයක් කරන් මේවා ලියාගෙන පොත් බලලා අමාරුවෙන් අමාරුවෙන් මහන්සි වෙන්න මේක මේ දුකෙන් නිදහස් වෙන්න මේවා කරන්නේ. සංසාරයෙන් නිදහස් වෙන්නේ රස්සාවක් ගන්නද, පඩියක් ගන්නද, ටෙන්ෂන් එක ගන්නද, ලෝකෙට පේන්නද? මේ හැම දෙයක්ම කරන්න ඕනේ තමාගේ සසර ගමන කෙලවර කර ගැනීම පිණිස. ඒ පිණිස ඔබ ගන්නවද මහන්සියක් කියලා බලන්න. ඔය ඇතින් අත්වලින් කොච්චර කටුසටහන් දාලා ඇතිද? නෝට් ගහලා ඇතිද? කොච්චර ලියලා ඇතිද? සසර දුකෙන් නිදහස් වෙන්න ලියපු අකුරු ගීයක් තියෙනවා. ඔබ බලන්න. ඔබට නිවනක් ඕනේ නැද්ද? නිසා අමාරුයි කියලා අතාරින්න එපා. මේක වයස තරහතිරමක් නෑ. පුංචි අයන්ටත් තේරෙනවා. වැඩි හිටිය අයන්ටත් තේරෙනවා. වයසකයටත් තේරෙනවා මේක. තේරුම් ගන්න. අමාරුයි කියලා අතාරින්න එපා. රූපය කියන එකත් කියලා දුන්නා. ඒතර පංච උපාදානස්කන්ධයක් කියලා දුන්නා. උපාදාන කියන එකක් කියලා දුන්නා. ස්කන්ධ කියන එකක් කියලා දුන්නා. දැන් මේකේ තියෙනවානේ ඉති රූපං මන රූපය කියන එක ගැන කියලා දුන්නේ. ඉති රූපස්ස සමුදය, ඉති රූපස්ස අත්ංගම. රූපේ සමුදය. රූපේ අස්තංගමි කියන්නේ මොකන්ද? පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ වදාලා ද භික්ඛවේ භික්ඛු රූපං අභිනන්දති. මේ රූපය සතුටෙන් පිළිගන්නවා. අභිවදති සන්තෝෂයෙන් කතා කරනවා. අජ්ජෝසාය තිට්ඨති රූපේ බැස ගන්නවා ඇතුළෙම. තංච රූපං අභි නන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ මේ විදිහට රූපේ සතුටෙන් පිළිගන්නකොට සතුටින් කතා කරනකොට ඒ තුල බැස ගන්නකොට uppajjati nandi ඒ ඒ ගැන කැමැත්ත ඇති වෙනවා. තදූපාදානං කැමැත්තක් ඇති වුණොත් එහෙම ඒකම තමයි උපාදානය වෙන්නේ. උපාදාන පත්‍ය භව. බැඳුනොත් කර්ම සකස් වෙනවා. භව පත්‍ය ජාති. ඒ කර්ම සකස් වුණොත් ඉපදෙනවා. ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ අයං රූපස්ස සමුදයෝ ඉපදුන කෙනාට ජාරා මරණ ශෝක උරුම වෙනවා. මෙන්න රූපයේ හට ගැනීම. එන රූපයේ හට ගැනීම කියන්නේ සංසාරයේ හට ගැනීම. දුකේ හට ගැනීම. පටන් ගන්නකොට කොතනින්ද? මේ රූපය සතුටෙන් පිළිගත්තා. පින්වතුනි දැන් රාගය වැඩි කෙනෙක් කාම අරමුණු වැඩි කෙනෙක් එයා කාම අරමුණුම නිතර නිතර බලද්දි අහද්දි කාම දේවල්ම කතා කරද්දි එයාට එකකින් ගැලවෙන්න නම් වෙන්නේ එයාට සසරම හැදෙනවා කාමිතානෝ. ඇයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ සතුටෙන් පිළිගෙන කතා කර කර ඒ තුල බැසගෙන ඒකටම ඇලෙනවා. ඒකම උපාදානයි. ඒකටම සසර හැදෙනවා. හැබැයි ඒ ඒකේ අසුබය දැක්කොත් අසුබ කතාව ගත්තොත් එයාගේ කතාවට අසුබ කතාව එකතු කළොත් අසුබ කතාව ඇහුවොත් ඒ කියන්නේ රූපේ යථාර්ථය ගැන ඇහුවොත් ඒ ගැන මේවා ඒ රූපය ගැන අසුබය ඒකේ අනිත්‍ය ඒකේ විපරිණාමය ඒකේ ආදීනව නිතර නිතර අහනකොට ඒ තුල හිත බැස ගන්නෑ. කැමැත්ත ඇති වෙන එක අඩු වෙනවා. එතකොට ග්‍රහණය වෙන්නේ නැහැ. එතකොට දැන් මේ කියපු හෝදුවාවේ තමන්ගේ කෙලෙස් අඩු කරගන්න දුරු කරගන්න යම් හෝදුවාවක් ඔබට එනවා. ඒ කියන්නේ තමන්ගේ අහන දෙයට, තමන් කියන දෙයට, තමන් සිතන දෙයට එකතු කරගත යුතු දේවල් මොනවද කියලා බලන්න. මේ ඕලාරික කෙලෙස් ප්‍රහාණය. සමාධිය හොඳට වඩපු කෙනාට සමාධිය තුළ මේ රූපේ පිළිගන්න හැටි රූපේ කෙරෙහි සතුටෙන් කතා කරන හැටි රූපය තුල දැස ගන්න හැටි හොඳට ප්‍රකට වෙනවා ඒ කෙරෙහි ඇලෙන හැටි ඒ ඇලීම උපාදාන වෙන හැටි මෙන්න සසර හැදෙන හැටි. මේක තමයි රූපේ සමුදය, වේදනාවේ සමුදය, සංඥාවේ සමුදය, සංස්කාරයේ සමුදය, විඥානයේ සමුදය. ඒ තමයි සතුටෙන් පංච උපාදානස්කන්ධය ගැන කතා කර පිළිගන්නවා කතා කරනවා ඒ තුල බැස ගන්නවා පංච උපාදානස්කන්ධ කියන්නේ කොහොමද ඕලාරික වශයෙන් ගත්තොත් ඔබ මේ රූප ශබ්ද ගන්ධ රස පහසවල් ගැන මේ කතා කරන්නේ මේවා සසුදෙන් කතා කරනවා. කෑමක් ගැන කොච්චර සතුටෙන් කතා කරනවද? ගමනක් බිමනක් ගිය කොච්චර සතුටෙන් කතා කරනවද? තමන්ගේ ගෙදර ගැන, තමන්ගේ වාහනය ගැන කොච්චර සතුටෙන් කතා කරනවද? පංච පාස්කන්දේනේ මේ සතුටෙන් පිළිගත්තේ. සතුටෙන් කතා කළේ. ඒ තුල බැසගත්තේ. එතනමනේ කැමැත්ත හටගත්තේ. තදූපාදාන. ඒකම උපාදානය වෙනවා. උපාදාන පත්‍ය ගැළවිලා තියෙනවද කියලා බලන්නකො මේ සතර සතිපට්ඨානේ වඩලා නුවණින් දැකලා ප්‍රඥාවෙන් දැකලා කෙලෙස් හින්දේ නැත්තම් ගැළවිලක් නැත කිසි කෙනෙකුට ගැළවිලක් නැත ඇයි හැම වෙලාවෙම තියෙන්නේ පංච උපාස්කන්ධය සතුටින් පිළිගන්න එක ඒ ගැන සතුටින් කතා කරන එක ඒ තුල බැස ගන්න එක එච්චරයි අපි කරන්නේ. ඊට පස්සේ ආන් ඇතුලෙන් සකස් වෙනවා. ඒකටම ඇලීම, ඒකම උපාදානය. උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස සම්භවಂತಿ. දුකම හට ගන්නවා. සසරම හට ගන්නවා. දෙක ධම්මානුපස්සනාවෙන් පෙනෙන දකින්න දේවල්, සීහ පිහිටවන දේවල්. මොකද මේ පංච උපාස්කන්ධය අෂ්ටාංගමයේ අත්සංගමේ තමයි ඉද බික්ඛවේ බික්ඛු රූපං අඩ අනබිනන්දති ඒක ප්‍රී සතුටින් පිළිගන්නේ නැහැ අනබිවදති සතුටින් කතා කරන්නේ අනජ්ජව සායතිත්‍ත්‍ති සතුටින් ඒ තුල බැස ගන්නෙත් නැහැ තස්ස ඔහු ඒ විදිහට සතුටින් පිළිගන්නේ නැතකොට සතුටින් කතා කරන්නේ නැතකොට සතුටින් එහි බැස ගන්න නැතකොට මේ තණ්හාව නැත්නම් නන්දිය ප්‍රහාණය වෙනවා. නන්දි නිරෝධා උපාදාන නිරෝධ. උපාදානේ නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධ. භවේ නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධ. භවේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව සස්සරම නැති වෙනවා. නිරුද්ධ වී යනවා. නම් දුකේ නිරුද්ධ වීම තමයි පංච උපාදානස්කන්ධය අස්තංගමේ කියන්නේ. මේක දකිනවා ධම්මානුපස්සනාව. සසර හටගන්න හැටි, සසර නැති වෙන හැටි. කොහොමද දකින්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය මුල් කරගෙන. මෙන්න මේක තමයි කිව්ව ධම්මානුපස්සනාව. පංච උපාදානස්කන්ධයන් කෙරෙහි ඔහුට තේරෙනවා අනුන් තුලත් මේක තමයි බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී වේරති. තමා තුලත් බාහිරත් මේ ක්‍රියාවලියමයි සිද්ධ වෙන්නේ. අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී වේරති. ඊළඟට මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම වෙනසීම මේ තුල මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වීමේ සමුදේවයක් දකිනවා. ඒ තුල සමුදේවය දකින්න. කොහොම දෙයක්ද කියලා බලන්න මේ ධම්මානුපස්සනාව කියන්නේ. එතකොට ඒ සමුදේවය දැකලා ඉතින් එයාට දැන් මේවා ඉතින් අම්ම ඉක්මනට විස්තර කරගෙන යන්නේ. අනේ මුලින් මේ පංචපාකන්දේ කියන එකවත් තේරුම් ගත්තොත් හොඳටම ඇති. සමුදේවය හිමීට හිමීට අපි දහම් දැනුම දිනු කරගෙන අපි මේක තේරුම් ගමු. අත්ති ධම්මාතිවා 50 සතිපත්චපට්ඨිතා වූති. මේද මෙවැනි වූ ධර්මතාවයක් තියෙනවා නේව මේ පංච පාදස්කන්ධයේ හට ගැනීම වෙනසීම සම්බන්ධී මේ වූ ධර්මතාවයක් තියෙනවා නේව කියලා හේතුඵල ධහමෙන් හටගත් අනිත්‍ය වූ සංකත වූ ඥානය සිහිය බලවත්ව පිහිටනවා අනිශ්චිතෝච විහෙත යන්න ග්‍රහණය වෙන්නේ පංච පාදස්කන්ධේ නැචකින්ච ලෝකේ උපාදීති. පංච පාස්කන්ධයෙන් ලෝකෙ කිසිම දෙයක් අල්ලන්නේ මේ විදිහටත් භික්ෂුව ධම්මානුපස්සනාව වඩනවා කියලා. මේ බලන්න සසර දුකෙන් නිදහස් වීමට භාග්‍යවතුන් වහන්සේ වදාලා. සියලු රහතන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කළා. මේ ගමනේ කෙලවරටම දැක්කා. ඉතින් වේලාව හැටියට විස්තර කරන්නට පුළුවන් විදිහට තමයි විස්තර කරේ. දැන් සමාධිය තුලත් මම කියන්නේ බුද්ධානුසුති හෝ මේ කායානුපස්සන ඕනම සමාධිය තුල ඒ ධ්‍යාන සමාධිය හිත එකඟ වූ ඒ හිතෙන් ඒ සමාධියේ නැත්නම් ධ්‍යානයේ රූප වේදනා සංඥා සංකාර බලන්න පුළුවන්. දැන් අපි රූප වේදනා සංඥා සංකාර කියන එක ওই විදිහට විස්තර කරන තවත් විස්තර ගත්තොත් එහෙම තව තව ගත්තොත් එහෙම ඇහැයි රූපයයි විඥානය එකතු වුණාට පස්සේ එතන යම් රූපයක් තියෙනවාද ඒක තමයි රූප උපාදාන ස්කන්ධය. එතන යම් වේදනාවක් තියෙනවාද ඒක තමයි වේදනා උපාදාන ස්කන්ධය. එතන යම් සංඥාවක් තියෙනවාද ඒක තමයි සංඥා උපාදාන ස්කන්ධය. එතන යම් සංකාරයක් තියෙනවාද ඒක තමයි සංකාර උපාදාන ස්කන්ධය. එතන යම් විඥානයක් තියෙනවාද ඒක තමයි විඥාන උපාදාන ස්කන්ධය. කනයි ශබ්දයයි විඥානය එකතු වෙච්ච තැන යම් රූපයක් තියෙනවාද ඒක රූප උපාදාන ස්කන්ධය. එතන යම් වේදනාවක් වෙනද ඒක වේදනාව උපාදානස්කන්ධ. ඒ මොහොතේ ආයතන හය තුලින් පංච උපාදානස්කන්ධය දකින්ද ශ්‍රාවකගේ හිත ගොඩාක් දියුණු වෙලා යනවා. භික්ෂුව මෙපමණකිනුත් බොහෝ දේ කළා වෙනවා. මාහත්ති පදෝපම සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ ආයතන හය තුල පංච උපාදානස්කන්ධය දකින්න විස්තර කරනවා. මාහත්ති පදෝපම සූත්‍රය සමාධිය තුල පංච උපස්කන්ධය දකින හැටි ආනන්ද මහරහතන් වහන්සේ විස්තර කරනවා අට්ඨකනාගර සූත්‍රයේ. අට්ඨකනාගරේ දසම ගෘහපතියාට. අට්ඨකනාගර සූත්‍රයේ සමාධිය තුල පංච උපස්කන්ධය දකින හැටි විස්තර කරනවා. ඉතින් කරුණු ගොඩාක් හොයන අයට මම මේ කරුණ සිහිපත් කළේ. ඔන්න අදත් මෙහි පින්වතුන්ට භාග්‍යතුන් වහන්සේ මෙවැනි වූ නිවන් මඟක් වදාළ බව ඒ දහම් බෙරේ මේ වැයුවා. ඔබ ශ්‍රවණය කළා. හිත පහදවා ගන්න. තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වූ නිවන් මඟක් වදාළා. අපේ ජීවිතේ මෙසේ බෙද බෙදා වදාළා. කියලා සන්තෝෂයටපත් වෙන්න. එවැනි ධර්මයක් අපේ සවම්පත් වලින් අපි ඇහුවා කියලා හිත පහදවා ගන්න. මෙවැනි ධර්ම නිතර අහන්න ඕන කියලා හිත පහදා ගන්න. ඉතින් ඒක ඔබට බොහෝ කාලයක් හිතසුව වෙනස පවතේ. ඒ නිසා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන පොත් වහන්සේ ඊළඟට සිතට සුව දෙන භාවනා පොත් වහන්සේ ඊළඟට පංච පංස්කන්ධය පිළිබඳව ලොකු ස්වාමීන් වහන්සේ කරපු දහම් දේශනා ඒවා නිතර ශ්‍රවණය කරලා ඔබගේ ඒ ධර්මඥානෙ වැඩි කරගන්න ඔබ මේ දහම පිළිබඳව ඉතාමත් පහන්සි තත්ත්වයෙන් ශ්‍රාවකෙක් බවට පත් වෙන්න පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න ඔබ අපි කාටත් වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා